කාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 නවෝසින්නකෝ අහං අතීත මද්ධානං තනුකෝ අවෝසින් අතීත මද්දානං කින්නකෝ අවෝසින් අතීත මද්දානං කතන්නකෝ අවෝසින් අතීත මද්දානං කිං සුත්වා කිං අවෝසින්නකෝ අහං අතීත මද්දානං කී සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය අපේ సంతානය අපේ දැක්ම වෙනස් කර ගැනීමෙන් පමණයි දුක් නැති කරගන්න පුළුවන්කම තියෙන්නේ අපි මේ දැන් මේ දැන් කල්පනා කරලා බලුවොත් මේ වර්තමානයේ අද උදෑසන මේ ධර්ම ශ්‍රවණය කරන්න මොහොතකට ඉස්සෙල්ලා පවා ධර්ම ශ්‍රවණය කරමින් ඉන්නකොට පවා තමන්ට වෙච්ච නොකටයුත්තක් නොකටයුතු බලාපොරොත්තු වෙන දේවල් නොලැබීම බලාපොරොත්තු වෙන දේවල් ලැබුණත් බලාපොරොත්තු වෙච්ච විදිහටම ඒ විදිහටම ලැබෙන්නේ නැතුව අඩුපාඩු සහිත ලැබීම අතීතයේ ලැබිච්ච සමහර දේවල් වල තියෙන වෙනස් වීම ආදී බොහෝ දේවල් හින්දා යම්කිසි හුස්මක් ඇදලා හෙළන ස්වභාවයක් ඒවා හින්දා රිදෙන අපහසුාවක් තියෙන ඊටක තීව්‍ර කටුක වේදනාවල් දැනෙන ඇති වෙලා වගේ දැනෙන ඒ වගේ අතුලාන්තයේ ඒ වගේ යම් දැනීමක් අපහසුාවක් පිළීමක් පශ්චත්තාපයක් තියෙනවද නැද්ද කියලා කල්පනා කරලා බලන්න. එහෙම ඒවා හැදෙනවද මගේ సంతාන? මොකද කියන්නේ? එහෙම ඒවා හැදෙනවද? එහෙම ඒවා හැදුණා කියලා මට යහපතක්ද? මගේ හිතේ නිකන් හරි පීඩාකාරී, වෙහෙසකාරී නැවත ඉල්ලන දැන් ඕන දැන් ඕන තිබ්බ විදියටම ඕන තිබ්බ විදියටම ඕන කියලා මගේ ඇතුලෙන් ඉල්ලන ගතියක් තියෙනවා. තිබ්බ විදිහටම ඕන, තිබ්බ විදිහටම ඕන කියලා. සමහරවිට හොඳටම වෙනස් වෙච්ච දෙයක් ඒක. අන්න ඒ එහෙම තිබුණා කියලා නැත්තම් කවුරු හරි අතීතයේ කියපු වචනයක්. නැත්තම් නපුරු වචනයක්, නපුරු ක්‍රියාවක්. ඒ වගේ මොනවා හරි මගේ අතුලාන්තයෙන් වේගවත් දැනෙන හැඟීමක් රිදෙන, දැවෙන, පිච්චෙන පිටක දරුණු තීව්‍ර කටුක තුවාලයක් පෑරෙනවා වගේ හරියට නිකන්. නේද? තුවාලයක් තියෙනකොට තුවාලයක් පෑරෙනවා වගේ අන්න එහෙම දැනෙන ස්වභාවයේ තියෙන ඒ විදිහට දැනෙන රිදෙන ගතිය දැනෙන යම් කිසි සකස් වීමක් යම් කිසි සිතුවිල්ලක් යම් කිසි සිද්ධියක් යම් කිසි ක්‍රියාවලියක් సంతානයේ තියෙනවා නම් ආන් එකට කියනවා ආස්තව හරි පශ්චාත්තාප වෙන රිදෙන දැවෙන තරෙන තීව්ර කටුක කූර වේදනාවක් ඇති වෙන එන්න මේ ආස්තවේ කියන එක මගේ වැඩක්ද? මගේ වැඩක්ද? මම දෙක ඇති කරගත්තා. නැහැ. කවදාකවත් මම එහෙම එකක් මං හිතලා නම් ඇති කරගන්නේ නැහැ. ඉතින් අන්න ඒ ආශ්‍රවයන් අපි බොහෝම රිද්දනවා. රහතන් වහන්සේට කියනවා අපි සීනාස්ත්‍රයන් වහන්සේ කියලා. ඒ කියන්නේ උන්වේ ආශ්‍රවය නැහැ කියන එකයි. අතීතයේ මත මේ වගේ රඳාපවතින වර්තමාන සන්තෝෂයක් අතීතේ වෙනස් වෙනකොට වෙනස් වෙන රහතන් වහන්සේට නැහැ. ඉතින් අපේ බලාපොරොත්තුවත් ඔන්න ඔය ආශ්‍රවය අයින් කරගන්න. දැන් ආශ්‍රවය අයින් කරන කෙනෙකුට තේරෙන්නේ අපි නිකන් ඔහි කිය කියනවා. මේ ආශ්‍රවය අයින් කරනවා ආශ්‍රවය අයින් කරනවා කිය කියනවා. නේද? කාමාශ්‍රව කාම ලෝකයේ වස්තුන් ඇහෙන් දැක කනෙන් අසා නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් විඳලා ඒවා නැවත ඉල්ලන ස්වභාවය අපේ හිතේ තියෙනවා. ආන් ඒවා ඒ තිබ්බ විදිහට දෙන්න බැරි වෙනකොට තමයි වර්ග දෙන්නේ. ඇහැට පෙනිපෙනී තිබ්බ දේවල් ඇහැේ දෘෂ්ටි කෝණයෙන් දෘෂ්ටිමානයෙන් අයින් වෙනකොට මොකද වෙන්නේ? අන්න අර ආශ්‍රය උපදිනවා. එහෙම නේද? එතකොට කනට ඇහෙන දේවල් කනේ දෘෂ්ටිමානයෙන් අයින් වෙනකොට ආශ්‍රය උපදිනවා. ඉතින් ඔන්න ඔය වගේ අපිට මේ උපදින්නා වූ ආශ්‍රව වලින් අයින් වෙන්න බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි කටයුතු කරන්න ඕනේ. අන්න ඒ කටයුතු කරනකොට අපිට පින්නත් යම් යම් දේවල් බැහැර කළ යුතුව තියෙනවා. බොහෝ දෙනෙක් කල්පනා කරනවා මෙන්න මෙහෙම. ඇහිලා තියෙනවා කියනවා. පොතපතේ තියෙන දේවල් සම්ප්‍රදායනකවල තියෙන ධර්මයන් අපි කොච්චර කිව්වද? අපි කොච්චර පන්සිල් ගත්තද? අපි කොච්චර ඒවා භාවිතා කරාද? කොච්චර බණ ඇහුවද? කොච්චර ධර්ම කරුණු එකතු කරගත්තද? ඉතින් මේ නිවන් දැක්කේ නැහැ නේ කවුරුවක්වත්. නේද? ඒ වගේ කියනවා. ඒවා කියලා කියන ඕක නෙවෙයි එහෙනම් පොත්පත්වල තියෙන එකතු කරන්න එපා. හ්ම්. සාම්ප්‍රදාය කියලා එකක් තියෙනවා මේ ලෝකේ. ආන්ගේ සාම්ප්‍රදායට මේ සාම්ප්‍රදායනුකූලව මේක අරයන් දෙපා. සම්ප්‍රදාය අතාරින්න කියලා කියනවා. ඇත්ත සම්ප්‍රදාය අතාරින්න ඕනේ. එතකොට සම්ප්‍රදාය කිව්වම හැම පැත්තකටම වැටෙනවා ඒක. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැන ඉඳන් අද මේ මොහොත වෙනකන් නිවැරදි යමක් තිබුණා නම් ඒකත් අපිට සම්ප්‍රදායට පුළුවන් හම්බෙලාද නැද්ද සමහර දේවල්. හැබැයි අපි ඒක නිවැරදිව භාවිත කරලා නැත්නම් සම්ප්‍රදාය නිවැරදිව භාවිත කරලා නැත්නම් ආන් ඒක වැරදි විදිහට කාලයක් තිස්සේ භාවිත කරගෙන ආවනම් අපි දැන් අතරමැදදී නැවතිලා කියලා දැන් අපි සාම්ප්‍රදායිකව කරන දේවල් වගේක් තියෙනවා. එතකොට ඒක අතරමඟදී වෙනස් වෙලා වැරදි පැත්තකට. දැන් සාම්ප්‍රදායනුකූලව කරන්නේ වැරදි දේ. දැන් මම වෙනස් කරන්න ඕනේ. එතකොට සම්ප්‍රදායද වෙනස් කරන්න ඕනේ, වැරදි දේද වෙනස් කරන්න ඕනේ. නේද? සම්ප්‍රදාය වෙනස් කරනවා කිව්වොත් සම්ප්‍රදාය තුල හරි දේ තිබුණා නම් ඒකත් වෙනස් වෙනවා. වැරදි දේ වෙනස් කරන්න තිබුණා නම් එහෙනම් සම්ප්‍රදාය තුල තියෙන හරි දේ අරගෙන වැරදි දේ අයින් කරන්න. ඇත්ත. මෑත කාලීනව පින්වත් මේ ධර්ම ශ්‍රවණය කරමින් කරමින් ඉන්නවා විනා හුඟක් අය ප්‍රතිපත්ති දෙන්නේ නැහැ. ඉන්ද්‍රියවත් අඩුම ගානේ සංවර කරගන්නේ නැහැ. ඉතින් ප්‍රතිපත්තියට එන්නේ නැති හින්දා ඒ ඇත්තන්ට ඒ ධර්මයෙන් ලැබෙන ප්‍රයෝජනය ලැබෙන්නේ නැහැ. අතීත කාලේ හුඟක් දෙනා අපේ මුතුන් මිත්තන්ගේ කාලේ මේ මහ රහතන් වහන්සේලා වැඩ කරමු කාලේ ඇත්තටම අපි ප්‍රතිපත්තියට ආවා. ඉතින් මේ ප්‍රතිපත්තියට ප්‍රතිපත්තියට ආපු අය ඉක්මනින් නිවන් දැක්කා. එහෙනම් අපි සම්ප්‍රදාය තුලින් ඉගෙන ගත යුතු දේ ඉගෙනගෙන බැහැර කළ යුතු දේ බැහැර කරන්න ඕන. සම්පූර්ණයෙන් සම්ප්‍රදාය කියන්න හොඳ නැහැ. ඉතින් සමහර අයත්න්ට හරියට සාම්ප්‍රදායනුකූලවම කේන්ති යනවා. හරි. කේන්ති ගිහිල්ලා මොකද කරන්නේ? කල්පනා කරනවා අපිට ප්‍රවදොස් තියනවා හරිද? අරුම් මුන් කියලා බයිනවා අපිටත් වෙලාවකට. හරිද? කියනවා මුන් තමයි මේ සම්ප්‍රදාය තුළ බෞද්ධයා පුටු කරන්නේ කියලා. හරිද? ඔක කියනකොටම අපිට නිකන් ඇඟ නිකන් හොඳ නැහැ වගේ නේද? ඇඟට ටිකක් හොඳ නැහැ වගේ නේද? එනකොට දැන් මට කවුරු හරි බයිනවා. මුන් තමයි මේ සම්ප්‍රදායට මිනිසු කොටු කරන්නේ කියලා. හරිද? ආන් එහෙම කවුරු හරි මට බයිනවා නම් එතකොට මේක අහගෙන ඉන්න ශ්‍රද්ධාවත් ඇත්තන්ට මොකක්ද වෙන්නේ ප්‍රශ්නේ? එකට නිකන් අමුත්තක් දැනෙනව නේද? වේදනාවක් දැනුණාද? කේන්තියක් ආවද? අපහසුයක් ආවද? ඒක මොකද්ද? ආස්තවය. ඒක තමයි ආස්තවය කියලා කියන්නේ. ඉතින් ආන්න ඒ ආස්තවය අපි තේරුම් ගන්න ඕනේ. හරිද? එසේ කියන්න වුන් සිටිනම් ඒ ඇත්තන් ඒ ඇත්තනොත් එහෙම කියන්නේ ශාසනය ගැන යම් කිසි ආකාරයක කැක්කුමක් ඇතුව නේද? ඒ කැක්කුමක් ඇතුව කියන්නේ එයාලට තේරෙන තේරෙන ආකාරයට මේ සම්ප්‍රදායට කොටු වෙන්න හොඳ නෑ කියලා තමයි එයාලට දැනෙන ආකාරය. ඒකින්ද නමුත් තමන්ගේ තුල ආශ්‍රයයන් උපදින බව එයත් කරුණාවෙන්ම නේද තේරුම් ගත යුතු තියෙනවා මොකක්ද ආශ්‍රවය සම්ප්‍රදායට කොටු වෙලා ඒ සම්ප්‍රදාය එපා කියනවා කියන්නේම සම්ප්‍රදායට කොටු වෙලාද නේද නේද සම්ප්‍රදාය කියන එක අහෝසි වෙන්න ඕනේ හරි සම්ප්‍රදායට තියෙන බැඳීම අහෝසි වෙන්න ඕනේ අතීතය ලුහු බැඳ යන ගතිය අහෝසි වෙන්න ඕනේ අපේ වර්තමානය නිර්මාණය වර්තමාන අනාගතය ප්‍රාර්ථනා කෙරෙන ගතිය අයින් වෙන්න ඕනේ එන බොහෝම කල්පනා කරන්න ඕනේ අපේ බෞද්ධත්වෝ හරීම ආ ලොකු පටලිල්ල පැටලිල්ලක ඉන්නවා. දැන් මේ මෑත කාලේ හරි පුදුම සිද්ධියක් වුණා. මම එක දවසක් යම්කිසි සත්‍ය ප්‍රකාශයක් සිද්ධ කළා. හරිද? එතකොට මේ සත්‍ය ප්‍රකාශයට අදාළ එක්තරා අපේ හිටපු ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමකුත් හිටියා. නැතුව නෙවෙයි. හිටපු හැබැයි. දැන් නැති. හරි. ඒ කියන්නේ අපවත් වෙලා නෙවෙයි. දැන් ඒ ගෞරවනීය තත්ත්වයට හානි කරගත්ත මම මේ සත්‍ය ප්‍රකාශය සිද්ධ කළේ අපි මේ ධර්මතාවයක් නේ මම කියන්නේ. අපි මේවා සිද්ධ වෙන්නේ මේ ස්වාමීන් වහන්සේ ගැන අගෞරවයෙන් නෙවෙයි මේවා සිද්ධ වෙන්නේ ඇයි කියලා හොයලා බලන්න ඕනේ. මේවට හේතු වෙන්නේ කවුද කියලා හොයලා බලන්න ඕනේ. මේවට උඩගිඩි දෙන්නේ කවුද කියලා වෙලා බලන්න ඕනේ. ගෞරවනීය ස්ථාන සුරක්ෂිත කරගන්න ඕනේ. ඒ විදිහට ප්‍රකාශයක් කරා. දැන් මේකට අදාළ ස්වාමින් වහන්සේ සද්දයක්වත් හරි. ඒ ප්‍රකාශය කරලා මාස 5ක් 6ක් විතර යනකොට යනකම් මමත් ඊට පස්සේ සද්දයක්වත් නැහැ. හරි. දන්නවද වෙන්නේ මොකද්ද කියලා? අන්න දුර්වල ආශ්‍රව උපදින ඇත්තෝ ඉන්නවා. වෙන කෙනෙක් මොකද කරන්නේ මේක අරගෙන මේකට කෑ ගහලා දැන් අර අදාළ කෙනා නෙවෙයි. ඒකට ඔන්න දැන් කෑ හරි. එහෙම වෙන්නේ කොහොමද? මෙහෙම කරන්නේ ඉතින් අර අරුම් මුම් කියලා කෑ ගහනවා. ඒක දැක්ක තවත් පිරිසක් මොකද කරන්නේ? ඒකට විරුද්ධව උන්වහන්සේට දෙවනුව කිව්ව ස්වාමීන් වහන්සේට විරුද්ධව එක අප්‍රබල ප්‍රකාශ දැන් ඒවා එලිපිට කතා කරන්න බැරි තරම්ම අප්‍රසන්න, ඊටාම දුගඳ දේවල්. එතකොට අනිත් පැත්තෙන් තායසර දැන් බලනකොට දෙපිරිසක් හොඳටම රණ්ඩු වෙනවා. අදාළ පුද්ගලයෝ නේද? අපි ධර්මය තුළට එනවා කියන්නේ අපිව අවබෝධ කරගන්න එකයි. එහෙනම් මේ වැරදීම අපි ඔක්කොම අතේ සිද්ධ වෙන්න පුළුවන් මගේ අතේ සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අපි ඇත්ත කතා කළ යුතුවේ තියෙනවා ඍජුව නේද? ඒකට කියනවා ඍජුභාවය වඩා ඍජුභාවය කියලා. හරිද? බුද්ධ ශාසනයක අපේ පින්වත්නි කවදාක්වත් බුද්ධ ශාසනයක බුද්ධ ශාසනයක් පවතින කාලෙක තවත් කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නෙම නැහැ. ඒක ධර්මතාවය. පස්සේ බුදුරෙක්වත් බිහි වෙන්නේ නැහැ. ඒක ධර්මතාවය. හරි? බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ. එතකොට යම්කිසි කෙනෙක් මුලාවටපත් වෙලා හෝ කොතනක හරි තැනක බුද්ධත්වයටපත් වුණා කියලා කතා කරන්නේ නම් ඒ පිළිබඳව මුලාවට අන් අය පත් කරන්නේ නම් සාස්ත්‍රු ගෞරවයට හානියක් වෙනවා. මට උරුම වෙච්ච දෙයක් තියෙනවා අපේ තුනත්. මට උරුම වෙච්ච දෙයක් තියෙනවා. මගේ පරම උරුමයක් තමයි ශ්‍රද්ධා සම්පන්නව බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න පුළුවන් මානසිකත්වයක් තියෙනවා. අහිංසක මිනිස්සුන්ට එකපාරටම හිතුණොත් තවත් කෙනෙක් බුදු වෙලා ඉන්නවා මේ කාලේ කියලා නේද මේ බුදුරජාන් වහන්සේ අරහෙට දුවනවා මෙහෙට දුවනවා කෑ ගහනවා මේ දඟලනවා කියලා එක්කෙනෙකුව දෙන්නෙකුට හරියට කරන මානසික බලපෑමක් ඒක. අපි ඔක්කොටම නිර්මල අයිතියක් වෙන බුදුරජාන් වහන්සේ වන්දනා කරන්න අපිට ඒක උපතින් එන්න ඕනේ අපේ සංකල්පවලට. මගේ අම්මා තාත්තගෙන්, කල්යාණ මිත්‍රයන්ගෙන් ඔක්කොගෙන්ම මට ආපු දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ කියන සංකල්පය. ඒ සංකල්පේ මාව හරියට ආරක්ෂා කරගන්න මතකද? නේද? කුංචි කාලෙම නේද? පුංචි කාලේ මොකද කරන්නේ අර මල් මල් අර නේද එක ගීතයක ගීතයක තියෙන එක එක්තරා ලස්සන సౌందర్యාත්මක ගීතයක තියෙනවා මම මලක් කඩාගෙන අරන් ගියා බුදුහාඳුරන් පූජා කරන්න. එතන බුදුහාඳුර මගේ දිහා අමුතු බැල්මක් දානවා. මොකද මම මේක නේද මම මේක මගේ මල් වත්තෙන් කඩාගත්තේ කියලා කියනවා. ඒකින්දයි මේ ඇත්තට මම මේ කඩාගත්තේ නංගිගේ මල්වත්තෙන් කියලා සමාව ගන්න බුදුරජාණන් වහන්සේ. ඒක මනෝභාවයක් එතන තියෙනවා. එක්තරා සුන්දර නේද? පුංචි දරුවෙක්ගේ මානසික හැඟීමක් බුදුරජාන් වහන්සේ ඉදිරියේ කායේන වාචා චිත්තේන කායේන වාචා චිත්තේන හිතෙන් කරපු වැරද්දකට සමාව ගන්න අපූර්ව නේද ඒ බුද්ධ ගෞරවය හින්දා අපිට අතිමහත් වූ බුද්ධ ගෞරවයක් තියෙනවා ඒ අතිමහත් වූ බුද්ධ ගෞරවය අපිට නැති වෙන්න හේතුවක් වෙන යම්කිසි ක්‍රියාපටිපාටින් සිද්ධ වෙනවා නම් අන්න ඇගේ යහපත සඳහා ඊටාම කරුණාවෙන් පෙන්වා දිය යුතු තියෙනවා ඉතින් අන්නේ පෙන්වා දීම් වලදී අපි උපේක්ෂා සහගත වෙන්න ඕනේ. අපි අතර අපි බෞද්ධය එකතු වෙලා සාකච්ඡා කරන්න අපි පින්නන්නේ අපිට ලැබිලා තියෙන බෞද්ධ උරුමය කියන්නේ එල්ලම් දෙයක් නෙවෙයි. සාරාසංගයේ කල්පලක්ෂයක් තිස්සේ පෙරම්දම්පුරු මහා බෝධිසත්වයන්න් වහන්සේ නමක් ඒසා මහත් වූ විශාල කැපකිරීමක් කරලා ලෝකය පිළිබඳ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව වාසය කරන ඒ උතුම් ක්‍රමවේදය තමයි අපිට උරුම වෙලා තියෙන්නේ. ඒක අරගෙන ඒකින්ද ඇලෙනවා නම් ගැටෙනවා නම් අපි. ඒකින්ද අපි ඉතා විශාල වැරදි ගොඩක් කරගන්නවා නම්. ඒ ඒ ශාසනයෙන්ද අපි අනකොටා ගන්නවා නම්. ඒ බුදුරජාණන් වහන්සේට කරන ඊට වැඩිය නිග්‍රහය ඇත්තෙම නැහැ. නේද? අපේ ගමේ ගොඩේ භාෂාවේ තියෙන වරෙන් ඵලයන් ගහපන් මරපන් අරකා මේකා ඌරා නරියා බල්ලා කුකුලා නේද? කියලා අපි තා පහත් පහත් සංදර්ශන තියෙනවා පින්නත්. ඒ පහත් සංදර්ශන රහතන් වහන්සේලා ළඟ නැහැ. සංසාර ජීවිතයේ එක දිගට මේ පහත් සංදර්ශන පුරුදු කරපු ඊටාම කලාතුරකින් ඊටාම කලාතුරකින් බිහි වෙච්ච. හරිද? රහතන් වහන්සේලා ඊටාම අල්ප ප්‍රමාණයක් පිළිබඳව නැතන එක නමක් වගේ පිළිබඳව අතීත ප්‍රවෘත්ති තියෙනවා. ඉතින් කෙලතොල්ලා කියලා කතා කරනවා කියලා. හරිද? දැන් මෑත කාලිනව බිහි වෙන බොහෝ රහතන් වහන්සේලාට ඒ ලක්ෂණය තියෙනවනේ පුදුම වැඩේක. නේද? ඒ ඔක්කොම කියන්නේ මෙහෙමයි අතීතයේ මෙහෙම හිටියා ඒතර වැඩිපුර බිහි වෙන්නේ අර වගේ කට්ටිය. ඉතින් අපි හරියට තේරුම් ගන්න ඕනේ එතෙන්ට නෙවෙයි අපි සමාජය දාන්න ඕනේ. නේද? අපිට හැම දෙයක්ම පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. පහතුත්මේ කියන්නේ හැමදේම පාලනය පාලනය කරගන්න පුළුවන් කෙනෙක්. පාලනය කරගන්න දෙන්නේ පාලනය වෙන කෙනෙක්. හරි? එහෙනම් ඒ දැනත්තා තමන්ගේ හිත ආය වීරිය කියන එකවත් අවශ්‍ය නැති කෙනෙක්. එහෙනම් සමාජයට ආදර්ශයක් වෙන විදිහට ජීවත් වීමේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පවා ආපහු කැලෙන් එළියට එන්න කියලා කියනකොට මොකද කරේ? ආවේ නැහැ ඇයි අතීතයේ මේ ශාසනයේ බිහි වෙන මල්ලිලාට ආදර්ශයක් මිස මම මේ දූතාංගවල ඉන්න ඕනේ කියලා පිරිනම් පාන කම් මෙහෙම හිටියා. ඒකින්ද අපි අපේ ශාසනය ආරක්ෂා කරගන්න ගිහිල්ලා ශාසනය ආරක්ෂා කරගන්න අතින්ම ශාසනය විනාශ කරන්න හොඳ නැහැ. නේද? ශාසනය ආරක්ෂා කරන්නයි මේ අත උස්සන්නේ හැම භික්ෂුන් වහන්සේ නමක්ම අත උස්සන්නේ ශාසනය ආරක්ෂා කරන්න. එතකොට මගේ අත උස්සනකොට මම හරි පරිස්සම් වෙන්න ඕනේ මේකේ අසුචිත ඇවරිලාද කියලා. නේද? ඇයි අනිත් අයගේ අසුචි ගාන්න තමන් අසුචි තවර ගන්න ආකාරය තියෙනවා. ඒක හරි පරිස්සම් වෙන්න ඕන අපි. ඒකින්දා හැම වෙලෙම Tamanට කරන්න පුළුවන් කාරණාව සිද්ධ කරමින් ඊටාම සමාජ හානියක් වෙන දේ හැබැයි ඍජුව පෙන්වා දිය යුතු තියෙනවා. ඍජුව පෙන්වා දිය යුතු තියෙන සමාජයට හානියක් වෙන ධර්මයට හානියක් වෙන දේ. ඒක පෙන්වා දෙමින් අපි අපේකම ආරක්ෂා කරගෙන යන්න ඕනේ. මේක පොරාල්ලන්නවක්වත් වාද විවාද කරගන්නවක්වත් නේද? එක එක දුස්තිල අපිට හරි අපහසුතාවයන් ඇති වෙන ඊටාම පීඩිත අපි කියන්නේ නේද? තුට්ටු දෙකේ කියන්නේ වටිනාකමක් නැහැ. තුට්ටු දෙකේ කියන්නේ වටිනාකමක් නැති මානසිකත්ව සහිත මිනිස්සු වගේ ශාසනයේ ඉන්න අය හැසිරෙන්න ගත්තොත් ඒක මහා මහා භාග්‍ය සම්පන්න දෙයක් බවට පත් වෙන ශාසනයේ පරිහානිය අතරමයි පින්නත්. ඉවසිල්ලක් නැහැ මට පේනවා හොඳට ඒක. අද මේ කියා ගන්නා අයගේ මේ එක එක එක එක වාද විවාද කරගන්නා අයගේ ඉවසිල්ලක් නැහැ. අර එහා පැත්තෙන් කියන දැන් අපිට එතන පොඩි කාලේ ඉඳන් තිබ්බ ක්‍රමය මොකද්ද? එහා පැත්තෙන් කවුරු හරි වචනයක් කිව්වහම දැන් හිතන්නකො ගෙදරම කෙනෙක් කියලා. එහෙනම් රුස්සන් නැති වචනයක් කිව්වහම තමන්ගේ පැත්තෙන් වචනයක් දානකම් කොහොමද කතාව? මට මේ ටික කියනකම් නේද? නෑ නිවනක් නෑ. හරි ඉතින්. ඇයි මොකද්ද නැගිලා තියෙන්නේ? ආස්තවය නැගිලා තියෙන්නේ. මට මේ ටික කියනකම් නිවනක් නෑ කියනවා. ඊට පස්සේ කියලා ඉවර වෙලා කියනවා නිවන් දැක්කා වගේ දැන් ඉතින්. හරිද? ඔය ටික මට දැන් මේක කියා ගන්න අවස්ථාවක් හම්බුණා කියලා. ඒත් අපි මේකට අහුවෙලා අපි මේකට අහුවෙලා ඕනම දෙයක් හින්දා අපිව මේකට අහුවෙන්න තියෙන ඉඩ වැඩ වැඩි. බුද්ධ ශාසනයෙන් හින්දාත් මේකට අහුවෙලා. බුදුරජාන් වහන්සේ, සරියුත් මහ රහතන් වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු එතනින් මෙහාට බිහි වෙච්ච සියලුම රහතන් වහන්සේලා නිශ්චලව මේ බුද්ධ ශාසනය තුළ නේද වැඩෙද්දී අපි උන්වහන්සේලා අපේට තියාගෙන මරා ගන්න හදනවා නම් අපේ නිවන බොහෝම ඈතයි. ඒක සම්ප්‍රදාය වුණත් සම්ප්‍රදාය නොවුණත් අපේ නිවන ඈතයි. ඒක සම්ප්‍රදාය වුණත් සම්ප්‍රදාය නොවුණත් අපේ නිවන ඈතයි වෙනවා. සෑම දෙයක් හමුවේම නොසලී වාසය කරන්න අපිට අපි පුරුදු පුහුණු කරන්න ඕනේ. හරි මේක කලබලයක් නෙවෙයි මේක හදිස්සියක් නෙවෙයි මේක බෙදා හදා ගන්න දෙයක් නෙවෙයි. ඒක අනුන්ගේ වචන පස්සේ පන්නන්න දෙයක් නෙවෙයි. නේද? ඒක පැහැදිලිවම හැම වෙලෙම කරුණාවෙන් මෛත්‍රියෙන් මගේ දරුවෝය කියන හැඟීම කොයි කවුරු ගැනත් ඇති කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මම කියන මේක අමාරුයි. පැහැදිලිවම අමාරුයි. ඉතා පැහැදිලිවම අමාරුයි. නේද? නමුත් පෙළ ගැහෙන්න උනන්නේ ඒක වටා. පුද්ගලය වටා නෙවෙයි. එක එකනාගේ ක්‍රියාවන් වටා නෙවෙයි. වචන වටා නෙවෙයි. අපි පෙළ ගැහිය යුතු තැනක් තියෙනවා. ඒ තමයි අපේ ගුරුවරයා වට. නේද? කවුද අපේ ගුරුවරයා? ධර්මයයි අපේ ගුරුවරයා. මේ ශාස්ත්‍රවරයන් වහන්සේ නමක් නැති ශාසනය අරාජික වෙන බව පෙන්වා දුන්නාම බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ගුරුවරයා ධර්මයේ කොට ගන්න කියලා. හැම වෙලෙම අපි ගුරුවරයාගෙන් උපදෙස් ගන්න ඕනේ. හරිද? අපිට එන හැම සිතුවිල්ලක්ම ධර්මානුකූලව හිතලා බලන්න ඕනේ. ඒ එන හැම සිතුවිල්ලක්ම ධර්මයට අනුව හරිද කියලා විනිශ්චය කරන්න ඕනේ. විනිශ්චය කරන්න ගියාම අපිට හරි අමාරුයි. කවුරු හරි බැන්නොත් බයින් නැතුව ඉන්න හරි අමාරුයි. කවුරු හරි අනුන් පදයක් කිව්වොත් අනුන් පදයක් කියන්න නැතුව ඉන්න හරි අමාරුයි. නේද? Tamanට ගැළපෙන්නේ නැති මත හමුවේ ඉවසා ගන්න හරි අමාරුයි. නේද? ඉතින් මේ වගේ ඉවසා ගන්න බැරි වෙනකොට අපි පැහැදිලිවම අනිත් පැත්ත ඇරලා ඉතාමත්ම සත්‍යවාදී බලන්න ඕනේ මේක ආස්තවයක්. මේක මොකක් හරි ආශ්‍රවයක් හිතේ උපදින්නා වූ දෙයක්. ඉතින් අන්න ඒ දේ මගේ මානසිකාරයෙන් අහෝසි කරගන්න තුරු මට මේ ගමන ඉස්සරහට යන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ. හ්ම් අවබෝධ කරගන්නා තුරු මට මේක ඉදිරියට යෑම ඇත්තේම නැහැ. එහෙනම් ඒක රාශී වෙන්න ඕන ධර්මයේ මතයි. ධර්මයේ තුල තියෙන අපිට ප්‍රතිපත්තිය. එතකොට අපේ ගුරුවරයා විදිහට අපි ඒක රාශී වෙන්න ඕන මොකක් වටේද? ප්‍රතිපත්තියක් වටා ධර්මයක් වටා ඒක රාශි වෙනවා ඒ ධර්මය මුදුන් මල්කඩක් වගේ තියාගෙන මොන தත්වයක් ඇත්තේ හරි මේ ධර්මයේ තියෙනවා පින්නත් මේ අපිට ඇතිවිය යුතු හැඟීම් ඇති නොවිය යුතු හැඟීම්. ඒ හැඟීම් ඒ චේතනාවල් ප්‍රබල වෙනකොට ඒවා වචන බවට පත් වෙනවා. අන්න එතකොට ඒ වචන කොයි විදිහටද මගේ හරි විදිහට ඒ වචන එනවද? මේ ධර්මයේ තුල හරි අපූර්වට අර්ථ දක්වලා තියෙනවා. දැන් ආශ්‍රවයම ගමු අපි. ආශ්‍රව කිව්වහම ඒක මොකක්ද කියලා අර්ථ දක්වනවා. මොකක්ද ආශ්‍රය කියන්නේ? කාමාශ්‍රව, භවආශ්‍රව, ditthයාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියලා. ඊට පස්සේ ඒකේ වැටෙන ස්වභාවය අර්ථ දක්වනවා. මම අර කලින්ම කිව්වේ ඒකයි. නේද? අන්න ඒ ටික කියන දැන් මම මම කියනවා. ආ දැන් අපි සබ්බාස්ස සූත්‍රය ගැන සාකච්ඡා කරගෙන ඉන්න කාලෙ නෙමෙයි. අද අපි දැන් තියෙන්නේ මේ හතරවෙනි කොටසටයි යන්න යන්නේ හිමින් තමයි. පළවෙනි කොටසටයි යන්න යන්නේ ලස්සන පහතබ්බා කියන කොටසට. එතකොට මම මේ අතට කියන මේ දන්නවද ආශ්‍රව කියන්නේ මොනවද කියලා? ආමනෝද කාමාශ්‍රව භවශ්‍රව ditthyaශ්‍රව අවිද්‍යාශ්‍රව එතකොටත් අපේ හිතට ඒක යම්කිසි ආකාරයකට තේරෙනවා කාමාශ්‍රව භවශ්‍රව කියලා එහෙනම් මතක ගන්න ධර්මයේ දේශනාව ආරම්භ කරන වෙලාවේ කිව්වේ කොහොමද මේ රිදෙනවද අතීතය අතීතය මතක් වෙද්දී අතීතයේ දේවල් අහපු දේවල් විඳපු දේවල් හින්දා නේද මතක් වෙනකොට මේක මේ විදිහට තියෙන්න ඕනේ කියලා මේක අර විදිහට තියෙන්න ඕනේ කියලා මතක් වෙනකොට රිදෙනවද දැවෙනවා වගේ දැනෙනවද පිච්චෙනවා වගේ දැනෙනවද අටුක වේදනා දැනෙනවද අපහසුතාවය දැනෙනවද ආන්ගේ මොකද්ද ආස්ත්‍රවය අපේ හිතේ නැගෙනකොට අපිට වැටහෙන ආකාරය හරිද ආස්ත්‍රවය වැටහෙන ආකාරය ආම් බලන්නකෝ එතකොටද නැද්ද අපිට හොඳට ආස්ත්‍රවය කියලා දැනෙන්නේ දැන් ධර්මයේ තියෙන හැම හැඟීමක්ම වැටහෙන ආකාරය දැන් වීරිය ගැන තියෙනවා මෙහෙම කුසීතක මෙහෙමම වැටෙනවා හරිද? කුසිතක මෙහෙම ආව වැටෙනවා මේ නිකන් මේ දැන් අපි හිතමුකෝ මම මට කර කියා ගන්න දෙන්න දුන්නා සැඩ පහරකට වැටෙනවා. සැඩ පහරකට වැටෙනකොට මාව ගහගෙන යනකොට මං උත්සාහ කරාට මාව යන්නේ පල්ලෙහාට. අන්න ඒ වගේ වෙලාවක කවුරු හරි වීර පුරුෂයෙක් ඇවිල්ලා අර සැඩපහරට පැනලා මාව අතින් අල්ලගෙන මාව ඒකට කරනවා. දැන් මාව පල්ලෙහාට ගලාගෙන යන්නේ නැහැ නේද? අන්න ඒ වගේ මේ කෙලෙස් ගඟේ මේ කුසීතව මම මේ ආහාරයෙන් තියෙන ආසාව අතරින්න පොඩ්ඩක් කල් දානවා එක එක එක එක ආසාවල් අතරින්න කල් දානවා මේක හෙට කරනවා අනිද්ද කරනවා භාවනා කරන එක අනිද්දා කරනවා ඉන්න අනිද්දා කරනවා පස්සේ කරනවා තව කල් තියෙනවා කිච්චිය මේකෙම läගලග අපේ හිත ඉන්නකොට නිදිමතේ එහෙම ඉන්නකොට එක පාරටම අපේ හිතෙන්ම අර අර ගහගෙන යන කෙනාව බේරගන්න ආපු පුරුෂයෙක් කෙනා වගේ අතුල ආහන්තයෙන් එන මහා ප්‍රබල හැඟීමක් ඇවිල්ලා නෑ ඔහොම ඉඳලා හරියන්නේ නෑ ඔහොම ඉඳලා හරියන්නේ නෑ කියලා. මගේ හිතම මාව ඔසවා තබනවා නම් අන්න ඒ ඒ තමයි වීරියේ වැටෙන ආකාරය. හරි? ඊළඟට මේ අතන්ට තේරිලා ඇති දැන් සමහර වෙලාවට කොන්දරි දෙනවා ඇඟට අමාරුයි ගොඩාක් අපහසුතාවක් තියෙනකොට දරුවෙක් කියනවා මේ මගේ රෙදි ටික හොද ගන්න ඕනේ කියලා. නේද? එහෙනම් මගේ රෙදි එකතු වෙලා කියනවා. මොකද කොන්දේ අමාරුවට හැම වෙන්නේ? කොන්දේ අමාරු ඇඟේ අමාරුවට මොකද වෙන්නේ? නේද? දරාගෙන කරන ස්වභාවයක් තියෙනවද නැද්ද? නේද? ඒ දුක් දරා ගන්න ගතියක් තියෙනවා. ආන්ගේ දරා ගැනීමේදී ඇති වෙන්නේ අර දුක් ඉවසා ගැනීමයි. නේද? ඒවා එහෙම තියෙද්දි දත් මිටි කාගෙන වැඩ කරා මතක නැද්ද? අන්න ඒ ඒ ඒ ඇවිල්ලා සාමාන්‍ය ජීවිතේ. නමුත් නිවන් දකින්න වෙරවීරිය දරන වෙලාවේ. හරි? අත් රිදෙනකොට, කකුල් රිදෙනකොට, බඩගින්න දැනෙනකොට, පිපාසාව දැනෙනකොට. හ්ම්. කාමචන්ද ආදී හේදෙන්න ඕන කියලා මේ හිත කියනකොට, තීව්‍ර කටුක වේදනා ඇති වෙනකොට, ආශ්‍රවයන් උපදිනකොට. හ්ම්. මේ මාර්ගය එනකොට. අන්න ඒ ඒවා රිදෙනකොටම දරාගෙන දරාගෙන මේවා දරාගෙන ඔසවාගෙන යනවා වාගේ තමන්ගේ චිත්තසංතානයේ අර දුක දරාගෙන ඉදිරියට යෑමේ හැකියාව ඉවසීමයි. හරිද? මං අහන්නේ බුදුරජාණන් වහන්සේ මොනවද මේ විශ්ලේෂණය කරලා තියෙන්නේ? අපේ సంతානගත ඇති වෙන හැඟීම් සමුදායන් නේද? අපේ సంతානගත ඇති වෙන හැඟීම් සමුදායන් අපිටම හඳුනා ගන්න පුළුවන් විදිහට ඒවා අංශු අංශු මාත්‍රිය වශයෙන් බෙදලා කොටස් වශයෙන් බෙදලා අපේ චිත්තසංතානගත වැඩපිළිවෙල ඉතාමත්ම නිවැරදිව මෙන්න මේක මෙන්න මේක මෙන්න මේක මෙන්න මේක මේක මෙහෙමයි මේක මෙහෙමයි වැටහෙන්නේ මේක මේකට කියන නම මේකයි මේකේ නැති කිරීම මේකයි නැති කරන මාර්ගය මේකයි කියලා පින්නන්නේ හැම දෙයක්ම බෙද බෙදා බෙද බෙදා වෙන් කරලා තියෙනවා. එතකොට ඒකේ ඇති කරගත යුතු චේතනාවල් ප්‍රහීන කරගත යුතු චේතනාවල් ඒ විදිහට ඒවා කොටස් කරලා තියෙනවා. දැන් අපි මුදුන් මාකඩක් වගේ ඉදිරියෙන් තියාගන්න ඕන ඔය ධර්මය. ඒක අරගෙන අපි සංසන්දනය කර කර සංසන්දනය කර කර බලන්න ඕන මොකද්ද මගේ సంతානේ අරකට සාපේක්ෂව කොහොමද කොච්චර අපගමනයක් කොච්චර වෙනස් වීමක් මගේ තියෙනවද කියලා. හරි? එහෙම සංසන්දනය කර කර බල බල බල බල මොකද මම හැමදාම සංසාරේ රණ්ඩු වුණා. නේද? සසර හැමදාම ඇන කොටා ගත්තා. ඇනුම්පද කියා ගත්තා. අනිත් අය අභිභවා ජීවත් වෙන්න උත්සාහ කරා. මේක ගලවලා පැත්තකින් තියලා නිශ්චලව, තැම්පත්ව, ස්වාධීනව, නිදහසේ ජීවත් වෙන දවසක් මට නෑ පින්නත්. මේක මේට ගියොත් මරණාන්තය දක්වාම මේ ජීවිතයේ මරණාන්තය දක්වාම මම තෙරපි තෙරපි ඉඳී. මේ ලෝකේ මට අකටයුතුකමක් කරා කියලා තෙරපි තෙරපි ඉඳී. බලන්න පින්නත් මේ ආශ්‍රවය අපිට කොච්චර කරදර කරනවද කියලා අපි මේකේ හොඳම කොටස තමයි දැන් ආරම්භ කරේ සාකච්ඡා කරන්න. මම අහන මේ අත්තන්ගෙන් ඇති වෙලාද නැද්ද? නේද? මෙන්න මෙහෙම හිතුවොත් මේ ඇතිවීම කියන එක හොඳට තේරෙනවා. මදකට ඇස් දෙක පියාගෙන අපි කල්පනා කරොත් මම මොනතරම් මේ ජීවිතේට අඬ දීලා තිනවා තාමත් මෙයාගේ වැඩේ කාපේවා ඉල්ලන එකද නැද්ද නේද? හම්බුණ මේ ජීවිතයේ මම්මගේ මේ හිතට හිත සතුටු කරන්න කොච්චර අයිස්ක්‍රීම් දුන්නද? කොච්චර චොක්ලට් දුන්නද? කොච්චර බත් දුන්නද? කොච්චර බනිස් දුන්නද? කොච්චර කේක් දුන්නද? නේද? ඔය ටිකයි නේද දෙන්න තියෙන්නේ. අපි දන්න හැටියට ආහාර වශයෙන් රසයන් වශයෙන් දෙන්න තියෙන හැම දෙයක්ම දැන් දීලා තියෙනවද නැද්ද? නේද? මෙයාගේ වැඩේ මොකද්ද? මගේ හිතේ වැඩේ මොකද්ද? මගේ හිත ගැන සත්‍යවාදීව හිතුවොත් මගේ හිතේ වැඩේ මොකද්ද? අර ආයෙල්ලනවද නැද්ද? ආයෙල්ලනවද නැද්ද? ආයෙල්ලනවද නැද්ද? නේද? ඉතින් දැන් මේක දීලා දීලා දීලා දීලා කොච්චර දුන්නත් ඇපීම නෑ. ප්‍රශ්නේ ඒක නෙවෙයි. දුන්න නැත්තම් හරියට කරදර කරනවද නැද්ද? නේද? මෙච්චර කල් දුන්නේවා දෙන්න බැරි වුණොත් හරියට කරදර කරනවද නැද්ද? මොනවද කරන කරදර? හරියට සිද්ධ වෙනවා. නේද? සිද්ධ වෙනවා අතුලාන්තයෙන් එන වේදනාව ඇති කරනවා, රත් කරනවා, දවනවා නේද? දැක්ක අය ආයෙ දකින්න කියලා, ආදරය කරන අය ආයෙ දකින්න කියලා. කොච්චර රැයක් නිදාගන්න දෙන්නේ නැහැ, එළි වෙනකන් නිදාගන්න දෙන්නේ නැහැ හුඟක් දවස්වල. නේද? වෙලාවකට මේ පීඩිත ආශ්‍රයෙන් පීඩාවෙන් ඉඳලා පීඩාවෙන් ඉඳලා කොහොමද නිින්ද යනවා. නිින්ද ගිහලා ඇහැරෙන මාත්‍රයට ඉන්නේ කොහෙද කියලා දන්නේ නැහැ දැන් ඇහැරෙනකොට එකපාරටම. නේද? ඉන්නේ කොහෙද දන්නේ නැහැ, උනේ මොනවද කියලා දන්නේ නැහැ. එක ෂණ මාත්‍රයක්. තේරිලා තියෙනවද ආශ්‍රයෙන් නිදහස් වෙලා ඉන්නවා? හොඳට තේරෙන බලන්න ඇහැරෙනකොටම වගේ අර තිබ්බ පීඩාව අමතකයි කොහෙ ඉන්නවද කියලා දන්නේ නැහැ. නේද? ඇහැරෙනකොටම හරියට වහලා තිබ්බ ටැප් එකක් ඇරියා වගේ. නේද? එක ශනයේ ආයතරයක් අර පීඩිත හැඟීම එනවද නැද්ද? අර පීඩිත හැඟීම එන්න පටන් ගන්නවා. වෙලාවකට හිතෙනවා නිින්ද මිටියනම් හොඳයි අප්පා. නේද? නිින්ද මිටියනම් හොඳයි කියලා හිතෙනවා. ඉතින් මෙන්න මේ ජීවිතයේ තියෙන මේ මේ අතෘප්තිකරව තියෙන මේ හිතේ තියෙන ස්වභාවය මාව රිදවන, දවන ස්වභාවයත් එක්ක මේකට නොයේකු දේවල් දීලා දීලා දීලා දීලා දීලා එක මොහොතක් ඇස් දෙක පියාගෙන දැන් කල්පනා කරනකොට ඇති මේ කර්මයෙන් අත මෙදෙන්න ඕනේ කියලා තේරෙන්න ඕනේ දැනෙන්න ඕනේ පිළිබඳ මේ ආස්තවය දැනුණා නම් ආස්තයේ ස්වභාවය දැනුණා නම් මොකද්ද මේකට හේතුව ඇයි මගේ මේ හිත කාපු ඒවම, බීපු ඒවම නැත්තම් දැක්ක ඒවම, අහපු ඒවම, විඳපු ඒවම ඉවරක් නැතු ඉල්ලනවා. ඉතින් මම හරියට මහන්සි මහන්සි මේ ලැබිච්ච ජීවිතේ කරන්නේ අර දේවල්ම ආයෙ ලබා දෙන්න, ආයෙ ලබා දෙන්න, ආයෙ ලබා දෙන්න උත්සාහ කරනවා. ඒ ලබා දීමත් එක්කම මොකද වෙන්නේ? මේ මොහොතේ මගේ හිත සැනසෙනවා. ඒ මාත්‍රිය සැනසීමත් එක්ක මොකද වෙන්නේ? ආය වේගෙන් අර ආශ්‍රයම උපදිනවා. ඒක අරිට වැඩිය දරුණුයි. අරිට වැඩිය දරුණ. ඉතින් අන්තිමට මිනිසුන්ට වෙන්නේ මොකද්ද? Tamanට ආශ්‍රවය සංසිඳවා ගන්න අවශ්‍ය කරන වස්තුන් ආරක්ෂා කර ගැනීම සඳහා අඩුපුළු කිනිසි දනුමුගුරු අතට අරගෙන අන් අයව ඝාතනය කරනවා ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාප ආදීහි යෙදෙනවා. නේද? ඉතින් මේක කවදා ඉවර කරන්න කවදා ඉවර වෙනද මේක ඉවර වෙන්න ඕන ලෝකෙන්නේ මේක ඉවර වෙන්න ඕන මගේ හිතෙන් අන්න ඒ ආශ්‍රය දුරු කරගන්න අපි ධර්මය අවබෝධ කරගන්න ඕනේ මම කියන දේ. හරිද? ඒ කියන්නේ අන්න එතනදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සුතවත් ආර්ය ශ්‍රාවකයා සුතවත් ආර්ය ශ්‍රාවකයා මෙනෙහි කළ යුතු දේ දනි මෙනෙහි නොකළ යුතු දේ දනි මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරයි මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකරයි කියලා. පින්වත්නි මෙතනදී අපි මේකේ ගැඹුරට යන්න ඉස්සෙල්ලා අද දවස් මම බලාපොරොත්තු වෙන්නේ මේකේ තියෙන වටිනාකම පැහැදිලි කරලා දෙන්නයි. අපේ පින්වත් අය කල්පනා කරන්න මේ ඕනම දෙයක් ගැන. හරි මම මේකට උදාහරණයකින්ම පැහැදිලි කරන්නම්. එක මව් කෙනෙක්ට තමන්ගේ දරුවා හිමි වුණා. අවුරුදු 40 ගානක විතර දරුවෙක් අහිමි වුණා. මේ දරුවා අහිමි වුණාම පුතෙක් අහිමි වුණාම මෙයා දැන් මාස 3ක් 4ක් එක දිගට වැළපෙනවා. දැන් තව ටික දවසකින්ම මේ අම්මා මැරෙන බව දන්නවා කට්ටිය. මේ විදිහට ගියොත්. මොන මට ඇවිල්ලා කිව්වා අපේ හාමුදුරනේ අනේ කොච්චර කාර්යබහුල වුණත් කමන්නේ ඔබ වහන්සේ මෙතෙන්ට වඩින්න ඕන පොඩ්ඩක්. වැරලා මේ අම්මගේ හිත පොඩ්ඩක් හදලා දෙන්න අපිට මේ අම්මගේ අම්මා මැරෙයි කියලා. ඉතින් මාත් මොකද කරන්නේ එක දවසක හරි බැරි ගහලා ගියා වුණා. ගියා උනේ මොකක්ද අර කියන්නේ වඳින්න ගිය දේවාලේ ඉහි කන්න වැටෙනවා වගේ කියලා. එහෙම එකක් වුණා. මොකද්ද මේ උනේ? මේ මවතුමිය මාව දැකලා අරන්න පටන් ගත්තා. අනේ අපේ පුතාගේ වයසම වගේ අපේ පුතාගේ පෙනුමමයි ඔබ වහන්සේ අනේ අනේ කියලා තවන්නත් පටන් ගත්තා. දැන් මොකද මම කරන්නේ? හරි මම ඊට පස්සේ මේ අම්මාගේ ස්වභාවය අම්මටම තේරුම් කරවන්න මෙන්න මෙහෙම ඇහුවා. එයාගේ මෙනෙහි කිරීම ටික ප්‍රකට කරගන්න ඕනේ හින්දා එහෙම ඇවිල්ලා. මං කිව්වා අම්මේ අම්මට දරුවා ඉපදිච්ච කාලෙත් මතක් වෙනවා නේද? ඔව් කිව්වා. ඊට පස්සේ දරුවා පෙරලිච්ච කාලෙත් මතක් ඇයිද නේද? මතක් කරනවා නේද කියලා ඇහුවා. මතක් කරනවා නේද කියලා. ඔව් කිව්වා. දරුවා ඉස්සෙල්ලාම පාසල් ගිය දවස අම්මට මතකයි නේද කියලා ඇහුවා. ඔව් කිව්වා. දරුවා පන්තිය දාලා අම්මා එනකොට අම්මට ඇති වෙච්ච පාළුව මතකයි නේද කියලා ඇහුවා. ඔව් කිව්වා. දරුවා විභාග පාස් කරපු වෙලාවේ ඇතිවෙච්ච සන්තෝෂය මතකයි නේද කියලා හව. ඔව් කිව්වා. දරුවා රැකියාවට ඉස්සෙල්ලාම ගිහලා ගෙනත් දුන්න තෑග්ග තාම මම ළඟ තියනවා නේද කියලා හව ඔව් කිව්වා. <laughs> අනේ ඔබ වහන්සේ මගේ හිත දැනගෙන කතා කරනවා වගේ මං කිව්වා. තාම අර කාමරේ ඇඳුම් තියනවා නේද කියලා හව. ඔව් කිව්වා. ඒ ඇඳුම් ගිහින් පිරිමදිනවා නේද කියලා හව. ඔව් කිව්වා. ඒ ඇඳුම වල දරුවාගේ සුවඳ දැනෙනවා නේද අම්මට කියලා හව. ඔව් කිව්වා. හරිද? තේරෙනවද? දැන් අම්මා මාත් එක්ක ඌ ඌ අරු අපේ හාමුදුරනේ එහෙමයි අපේ හාමුදුරනේ අනේ එහෙමයි අපේ හාමුදුරනේ කියලා කතා කරනවා. හරි. මේ විදිහට මම අම්මගේ පැත්තටම කතා කරලා අදිස්සියෙන් එක ප්‍රශ්නයක් කරුවා. ඒ ප්‍රශ්න වලත් එක්කම එක ප්‍රශ්නයක් කරුවා. දරුවා හිටියානම් අම්මට දුකක් ඇත්තෙම නැද්ද කියලා. දැන් අම්මා දුකෙන් ඉන්නේ. දරුවා හිටියානම් අම්මට දුකක් ඇත්තෙම නැද්ද කියලා අහුවා. ඒක පාටම ඔව් කිව්වා. අර අර ප්‍රශ්න පෙළේට ඔව් ඔව් ඔව් ඔව් ඔව් කිය කී හිටියගෙන එකපාරට වේගෙන් ඔව් ඔව් ඔව් කිව්වා. කියලා ගැස්සුණා. ගැස්සිලා මගේ දිහා බැලුවා. නෑ අපේ හාමුදුරුවෝ. එහෙම කියන්න බෑ. එයා හිතියත් මට දුක තියෙනවා. අන්න හැරුම් ලක්තේ. හරි. මොකේ හැරුම් ලක්තේද? එතන අපි කියන්නේ ටර්නින් පොයින්ට් එක කියලා. නේද? මොකක් මොකේ හැරුම් ලක්තේද? මෙනෙහි කිරීමේ හැරුම් ලක්ෂය. හරිද? මෙතර වෙලා මෙනෙහි කරේ මෙනෙහි කළ යුතු දේ නෙවෙයි. දරුවා නැතුව මට කිසිම තනසීමක් නැහැ. මේ දරුවා නැතුව මගේ ජීවිතේ වැඩක් නැහැ. මේ දරුවා හිටියානම් මම පුදුම සන්තෝෂකින් ඉන්නේ කියලා හිතපු අම්මට දරුවා හිටියත් අම්මා සන්තෝෂයෙන්ම දින්නේ කියලා අහපු තැන අම්මාව ලොක් වුණා, හිර වුණා. හරිද? ඊයේ ඉපදුනා මොකද කරේ? එකපාරටම කිව්වා නෑ නෑ එහෙම කියන්න බෑ මම දැනගත්තා හරි හරි උපක්‍රමය හරි කියලා මම තව ප්‍රශ්නයක් කරුවා. දරුවා තව එක දවසක් ඉඳලා මැරුණා නම් අම්මා සතුටුද කියලා. අපේ නෑ. හරිද? තව දෙකක් ඉඳලා මැරුණා නම් සතුටුද? නෑ නෑ එහෙම නෑ. එහෙමත් බෑ. තව මාසයක් ඉඳලා මැරුණා නම් අම්මා සතුටුද? නෑ නෑ. <laughs> අවුරුද්දක් ඉඳලා මැරුණා නම් ඉතින් කල්පනා කරනවා හොඳට මේවා කියද්දි. නෑ අවුරුදු 5ක් ඉඳලා මැරුණා නම් 10ක් ඉඳලා මැරුණා නම් 20ක් ඉඳලා මැරුණා නම් මොන දැන් තේරෙන්න පටන් ගත්තා. කොච්චර හිටියත් මැරෙනවට කැමති නෑ. මං ඇහුවා එහෙනම් කවදා හරි දොය දුක උරුම වෙනව නේද කියලා. හරිද? ඔව් කිව්වා. ඊට පස්සේ මේ ලෝකේ කිසිම දෙයක් අපිට එක දිගට තියාගන්න බෑ. අන්න ඒ ගැන අපි හොඳට මෙනෙහි කරන්න ඕනේ හැමදේම අපිට නැති වෙන දේවල් තියෙන්නේ කියලා වැඩි කතා බහක් නැතුව මං ආවේ. හැබැයි මම එනකොට ඇස්වල කඳුළු නම් වේලිලා තිබ්බා. හරිද? හොඳේරමට වන්දනා කරලා අනේ ඔබ වහන්සේට පින් සිද්ධ වෙයි කියලා කිව්වා දවස් 3කින් 4කින් විතර මට මතක හරියට පොය තිබ්බේ. අතු පාට නෙළුම් මල් වට්ටියකුත් අරගෙන සුදු පාට ඇඳුමක් ඇඳගෙන ශාසනයට පවා සාප කර කර හිටියේ මටමමයි ඔක්කොම වෙන්නේ කියලා. මම මෙච්චර ගුණවන්ත ජීවිතයක් ගත කරා මටමමයි ඔක්කොම වෙන්නේ කියලා හිටපු අම්මා මේ උදේ පාන්දර නේද? පිල්ලඳුම පුරෝගෙන සුදුවට සැරසිලා මෙන්න අරන්නට එනවා. හරි. මාව දැක්ක උදේ පාන්දර මම මිදුලම තන දෙති. හරි දැකලා මට කියනවා. අපේ හාමුදුරනේ මං ආයේ කවදාකවත් අඬන්නේ නැහැ. හරි. මම මේ දිග කතාවක් කිව්වේ. දිග කතාවක් කිව්වේ කාලේ ගන්න එහෙම නෙවෙයි. මේ කතාව මතක තියාගන්න. මම එතන කිව්වා හැරුම් ලක්ෂය කියලා එකක්. නේද? මෙනෙහි කරන ආකාරයට තමයි පින්වත්නි හැම අකුසලයක්ම වැඩි වෙන්නේ. හැම කුසලයක්ම වැඩි වෙන්නේ. එහෙනම් අපි ධර්මය හොයන්න ඕනේ. ධර්මයේ තියෙනවා මෙනෙහි කළ යුතු දේ. ඒකගේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා. ඍතවත් කියලා කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනා, බොහෝ අසා තියෙන කෙනා, ධර්මය අහලා තියෙන කෙනා, කියවලා තියෙන කෙනා. එහෙනම් ඔය ධර්මය අපි අහන්න ඕනේ. හරිද? අර සමහර අය මේ ධර්මය අහන අයට විග්‍රහ කරන්නේ ඕක අහහා විතරක් කරන වැඩක් නැහැ කියලා එතනින් එහාට දෙවෙනි පියවර කරන්න නැති හින්දා. හරිද? ධර්මය අහන එක නවත්තන්න නෙවෙයි ඕනේ නිවන් දකින්න ධර්මය අහලා විතරක් බෑ. මොකද කරන්න ඕනේ? මෙනෙහි කරන්න ඕනේ. දෙවෙනි පියවර ධාරණය කරගන්න ඕනේ. තුන්වෙනි පියවර නිවැරදි පිළිවෙලට තමන්ගේ හිතෙන් නැగిලා එන විදිහට සකස් කරගන්න ඕනේ. ඊළඟට මොකද කරන්න ඕනේ? ඒක මෙනෙහි කරන්න ඕනේ. එතකොට මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකළ යුතු දේ. යමක් නිත්‍යයි යමෙක් මෙනෙහි කරනවා නම් නිත්‍ය හැඟීම් පහළ වෙනවා. යමක් සැපයයි යමෙක් මෙනෙහි කරනවා නම් සැප හැඟීම් පහළ වෙනවා. යමක් ආත්මයයි යමෙක් මෙනෙහි කරන්නේ නම් ආත්ම හැඟීම් පහළ වෙනවා. යමක් සුඛයයි යමක් සුභයයි මෙනෙහි කරන්නේ නම් සුභ හැඟීම් පහළ වෙනවා. ඇත්ත ඇත්තටියෙන් මෙනෙහි කරන්න. මේ ලෝකයේ දේවල් අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුභයි, අසාරයි. එහෙනම් එතකොට නිවන නිට්ටයයි සුඛයි. හරි? එහෙනම් ඒ විරාගී ස්වභාවය මහා භාග්‍යයක්. නිරෝධ ස්වභාවය මහා මහා තමන්ට ලැබිය හැකි මහා විශාල සොයක්. අන්න ඒ දේවල් මෙනෙහි කළ යුතුයි. මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කළ යුතුයි. මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකළ යුතුයි. මෙනෙහි කළ යුතු දේ දැනගන්න ඕනේ. මෙනෙහි නොකළ යුතු දේ දැනගන්න ඕනේ. මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකරන්න ඕනේ. ආදරයෙන් යමක් මෙනෙහි කරන්න ගත්තම ආදරය අඩු වෙනවද වැඩි වෙනවද? තරහෙන් යමක් ගැන මෙනෙහි කරන්න ගත්තම තරහ අඩු වෙනවද වැඩි වෙනවද? ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් මෙනෙහි කරන්න ගත්තම ඊර්ෂ්‍යාව ක්‍රෝධ වෛර මාන්න ආදී වැඩි වෙනවද අඩු වෙනවද? එහෙනම් අපේ පින්නත් අපිට පීඩාකාරී අකුසල් අපේ හිතේ නොනැගෙන තත්යකට කටයුතු කිරීමට අපි මෙනෙහි කිරීම નિවර්දි කරගන්න ඕනේ. හරිද? ඒකින්ද බුදුරජාන් වහන්සේගේ ධර්මය මට මදපදු අහකනොදා සියල්ල ජීවිතයට එකතු කරගන්න දේශනා කරපු ධර්මයක්. ඒ ධර්මය තුලින් ඒකාන්ත වශයෙන්ම මට මගේ චිත්තසංතානය නිවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ උතුම් ධර්මය සියල්ල මේ අතීත පොත්පත්වල ත්‍රිපිටකේ ඕනෑතරම් කියනවා. සබ්බාස සූත්‍රයේ විතරක් අරගෙන බලපුවාමත් අපිට නිවන් දකින්න අවශ්‍ය කරන බොහෝ දේවල් වෙනස් වෙලා තියෙන්නේ. සබ්බාස සූත්‍රේවත් සබ්බාස සූත්‍රයේ ආස්තෙන් කියපු බණවත් ඒ බණ හින්දා මුද්‍රණය කරපු පොත්පත්වත් එපා කියන එක නෙවෙයි. අන්න ඒවා තුලින් අපේ ජීවිතයට අවශ්‍ය කරන ධර්මය අවබෝධ කරගන්න කළ යුතු දේ අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒක නැති වෙච්ච හිඳයි බොහෝ දෙනා මේ කියන්නේ කොච්චර බණ ඇහුවා කෝ දැන් රහතන් වහන්සේලා බිහි වුණාද? කෝ දැන් ওই ගොඩේ රහතන් වහන්සේලා ඉන්නවද? කියලා නිග්‍රහ කරන්නේ වෙන මොකටවත් නෙවෙයි ඔන්න ඔය ක්‍රියාව සිදු කළේ නැති හින්දා. ඒකින්ද අපි මේ ඒ නිග්‍රහවත් කරුණාවෙන් බාර ගන්න ඕන. අපිට ලොකු දෙයක් කරලා දුන්නා. මේ නිග්‍රහ කිරීමෙන් කලේ අපිට මොකද්ද? පිහිය ඉපැද්දුවා. නේද? ඒකින්ද නිග්‍රහ කිරීම ඉතාමත්ම වටිනවා අනේ සාදු සාදු කියලා. එයාත් අන් පුණ්‍ය අනුමෝදනා පවා කරන්න හැම දිනාටම අපි මතක් කරනවා තමන්ගේ ජීවිතයට අහන ධර්ම එකතු කරගන්න එකතු කරගෙන මේ ජීවිතය කුමක්ද කියලා තේරුම් අරගෙන නිවැරදි ආකාරයට මෙනෙහි කරලා වැරදි ආකාරයට මෙනෙහි කිරීම අයින් කරලා හැම කෙනෙක්ම උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා සියලු ආශ්‍රව ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානය ප්‍රාර්ථනාව ඇති කරගන්න ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛං සාසනං චිරං රක්ඛං තුදේශනං චිරං රක්ඛං තුමන් පරන්ති Thank you.